ඇඟිල්ලක් නැතුව වාඩි වෙන්න වෙනවා. නිකන් ධාතු රූප ගොඩක් විතරයි. එතකොට අනික් ඇඟිල්ලේ වහිනවා. ඒකත් එහෙම කරනවා. ඒකත් එහෙම වහම කළාම ඇඟේ අවයව ඔක්කොම වහම කරලා අන්තිමේදී ශරීරයකුත් නැති බව පේන්න වෙනවා. අන්න ඒ වගේ කරන්න පුළුවන් ඒක. මනස චිත්ත සිතුවිලි પરම්පරාව එහෙම උනායින් පස්සේ ඊළඟට හිත හැදී හැදී යන හැටි හිතෙන් බලන්න ඕනේ. එල ඉස්සලා කය කර බලලා ඊළඟ සිත. ඒක ලේසියිද? මේ අහු වෙන දේ ඉස්සලා අල්ලගෙන බලන්න එපා. ඊට පස්සේ ගැමරට ගියාම ගැමර ඔව් මම හිත සියුම් වැඩි මේ පටන් ගන්න. ගොරෝසු ඒකින් පටන් අර ගන්නවා. දැනට ඒ මහේසාක්‍ය දෙවිවරු වශයෙන් කතරගම විෂ්ණු වැනි දෙවිවරු දැනට සත්‍යව වැඩ සිටිනවාද ඒ අය ශාසනයට සේවයක් කරනවාද කියලා. <laughs> ඒ ඇත්තෝ ශාසනයට සේවයක් කරන්න ඒ ඇත්තන්ට ශාසනයට සේවය කියන්නේ මොකක්ද? මේ බෞද්ධ ප්‍රතිපත්ති පුරුදු කරන අයට අනුබල දීමයි. ඉතින් ලංකාවේ බෞද්ධ ප්‍රතිපත්ති පුරන ගිහියෝ කී දෙනෙක් ඉන්නවද? ඒක අපි කල්පනා කරන්න එපා. හරියට ලංකාවේ පවතින ප්‍රාණඝාතය එක දවසකට හරකුන් දහස් ගණනක් මරා දමන එක. එළුවන් කුකුළවාදී සතුන් මරා දමන එක. අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නෙවෙයි. මත්පැන් පැතිරීම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නෙවෙයි. ඉතින් දෙවියෝ මේ ඇත්තන් ආරක්ෂා කරන්න දඟලයිද? දෙවියෝ අහක බලාගෙන මාය කල්පනාවට. එතකොට යම් කෙනෙක් හොඳට ඉන්නවා නම් එයාට පෞද්ගලික උදව් කරනවා. හොඳ කරද්ද එක්කෙනෙක් හොඳ වැඩ කරනවා නම් එයාට ඉතින් පෞද්ගලිකව දෙවියෝ පුළුවන් තරම් උදව්වක් කරයි. පොදුවේ දෙන දඬුවම් වලට ලක් වෙනවද? පරිසරය යනවා සමහර විට එයාට තීරියක් ලැබෙන්න පුළුවන්. මේ මේ මහත්යාන්නේ එහෙම ඒ නම් වලින් එහෙම දෙවිවරු ඉන්නවාද කියලා. අතරගම නම් ඒකේ කියන නම ලබන්නේ සුබ්‍රහ්මණ්‍ය දේවතාවා. බ්‍රහ්මණ්‍ය කියන්නේ. ඔව්. ඒ ඇත්තා බුදුහාමුදුරන්ගේ නියෝගයෙන් කතරගමට ඇවිල්ලා පදිංචි වුණේ. ඔක මම නාඩි වාක්‍යයෙන් ගත්තා. කතරගම දෙවියෝ කවුද කියලා මම හිතුවා. ඉන්දියාවේදී. ඒකේ තියෙන මනෝමය ප්‍රශ්න වලට උත්තර දෙන කාණ්ඩයක්. ඒකට කියනවා තනි කාණ්ඩම් කියලා. ප්‍රත්‍යේක කාණ්ඩම කියලා තියෙනවා. ඉතින් තමන්ගේ කේන්දරයට දෙනවා. දීලා තමන් හිතන ප්‍රශ්නය. කටින් අහන්නේ නැහැ. එයාට කියනවා මට නෙමෙයි මම දැන් කාණ්ඩයක් ගැන හිතුවා මට තනි කාණ්ඩවක් දෙන්න කියලා. අර මන් දීව මගේ කේන්දරය යනවා එයා එයාගේ කේන්දර පොත පෙරලනවා. පෙරලුවම ආයේ කේන්දරේ හම්බ වෙනවා. එතන තියෙනවා මේ දවසේ මෙන්න මේ ළමයා මවගේ නම මේකයි මවගේ නම මේකයි පියාගේ නම මේකයි මේ නැත්තම් මේ දවසේ ඇවිල්ලා ඉස්සෙල්ලාම හිතුවේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒකට උත්තර මෙන්න. ඔන්නමයි ඒක තියෙන්නේ. ඒකේ කතරගම දෙවියන් පිළිබඳ ඉතින් මම හිතුවා හිතුවා මේ ආනන්ද මෛත්‍රී කියන නමත්තා දැන් මෙන්න මේ හිතන්නේ කතරගම දෙවියෝ කියන එක්කෙනා කවුද කියලා. කියලා තියෙන විස්තරය බුදුහාමුදුරු බුදු වෙච්ච අර්ථ සුබ්‍රහ්මණ්‍ය කියන සූර්යාමෙන් මහානුභාව සම්පන්න දේවතාවුන්ට කතා කරනවා මම ගිහලා කතරගම පදිංචි වෙන. මම ඒ වෙලාව බුදුහාමුදුරෝ ඉස්සර වෙලාම කලණීට වැඩියා ඊට පස්සේ කන්දකට වැඩියා තවත් ස්ථාන කීපයකට වැඩලා ඊළඟට කතරගමට වැඩියා. වැඩලා ඒ දෙවියෝ වුණා ගහුණා. දෙවියන්ට කිව්වා එතන හිට මිනිසුන්ට කිව්වා මිනිස්සු අතම් මඩ මඩ බිලි පූජා කරන මිනිස්සු වගේ ඔව් අත්තර දමා පල්ලා. බලය ආරක්ෂකයා මේ దేవතාව මෙන්න මෙතන දේවාලය හදාපළා. ඒ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කරලා එතන අය දේවාලයේ මිනිස්සු මොරලි හැදෙන්නේ. ඉතින් හදාපික තමයි ජුටිගම රජුර විහාර කරලා හොඳට හැදුවේ. ඉතින් දේවතාවට නියම කළාම අර කන්දේ පදිංචි වෙන වැඩි හිටින කන්ද. මේ මිනිසුන්ගේ දුක් ගැන විදි බලන්න කලින් කල මෙතෙන්ට වරෙන්. මෙතෙන්දී උඹලා දුක් ගැන විදි කියපන්නා. කියලා මිනිසුන්ට ආවාද කරලා ඔක්කොම වැඩ සංවිධානය කරලා බුදුහාරු ආපහු ඕක තියෙනවා නාරි වාක්‍ය. ඒතයි නියමම සුබ්‍රමණිය.